ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර නිර්මාණශීලී භාවවාහි ගුණයෙන්ද අර්ථ සම්පත්තියෙන්ද ශ්‍රවණ මාධුර්යයෙන්ද එසේම සුගායනීය වූ ගීත විමසා රස විඳිමු මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහයයි අද ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තේ සරත් විමලවීර කවියා විසින් ලියන ලද ගීතයක්. මෙය ඇතුළත් වූයේ දෛවයෝගය චිත්‍රපටයට. සජාද් හුසේන් නම් වූ ඉන්දියානු සංගීතකරුවා විසින් මෙහි අලංකාර සංගීතයක් නිර්මාණය කොට තිබුණා. මේ ගීතය ඉඳහිට හෝ ඔබ අසා ඇතැයි මා හිතනවා. අපි සවන් දෙමු රුක්මනී දේවියගේ මధుර කණ්ඨධ්වනියට. එනම් කටහඬට ගායන ලීලාවට. කවියා තම දුක නිවා ගැනීම සඳහා එය ලෝකයට පවසයි. එයින් ඔහුගේ සිත සැහැල්ලුවේ. කවරකු වද කරන්නේ මෙහෙම නොවේද? අප සිතෙහි දුකක් හටගත් විට අපි එය මිතුරකු ඉදිරියේහි පවසමු. මෙසේ ප්‍රකාශ කිරීම දුක නිවා ගැනීමට අපේ එක් මාර්ගයක්. මහාචාර්ය සරච්චන්ද්‍රයන් කල්පනාලෝකය පොතේ එසේ ලියා තිබෙනවා ශ්ලෝකයක ආభాසය ඇතුව. ඉන්දියාවේ බොහෝ බැතිමතුන් සැදැහැවතුන් විවිධ භාෂා කතා කරන විවිධ ජන වර්ගයන්ට අයත් වූ ඔවුන් එකම මහා භාරතයක ජීවත් වෙන්නේ. එහිදී Hindu Muslim ભેදයකින් තොරව ඔවුන් භජන් ගීත ගායනා කොට තිබෙන බව අපි අත්දැකීමෙන්ම දන්නවා. කලකට පෙර ලතා මංගেশකර් නම් වූ අද්විතීය ගායන ශිල්පිනිය ගැයූ මේ භජන් ගීතය අපි ඉරිදා සංග්‍රහයට එකතු කරන්නට කැමැති ඔබේ රසවින්දනය පිණිස චිත්‍රා ගුප්ත විසින් මෙය සංගීතවත් කොට තිබෙනවා ලලිතා ශාස්ත්‍රී විසින් මේ භජන් ගීතය රචනා කොට තිබෙනවා रखते हो गई बावरिया भोला भोला रखते रखते भोला बिगड़ी අපටමයයි කිව හැකි ගායන සම්ප්‍රදාය බිහි කිරීමේ අරමුණු ඇතිව මෙරට පාරම්පරික ජනගීතයෙන් ඒ සඳහා ලද හැකි අනුග්‍රහය ගැන අත්හදා බැලීම් කොට යහපත් ප්‍රතිඵල ලබා සිටි අවධියක මහගමසේකර අමරදේවට මුණ ගැහුණා. අමරදේවයන් හා මහගමසේකරයන් එකතු වී රසාලිප්ත ගීත සමුදායක් ගුවන් විදුලියෙන් නිර්මාණය කළා. ගුවන් විදුලියේ බලධාරීන් ඊට අවකාශ සපයා දුන්නා. අප අද තෝරාගන්නේ මහගම සේකරයන් සිහිපත් කරමින් ආචාර්ය අමරදේවයන් ඇතුළු පිරිස ගැයූ මේ දේශාභිමානී ගීතය. Thank you. ಶಿರಸೆ ಶಿರಸೇವಯ ಕರನಾ මහවැලි වලවේ මිනිකැට වතුරේ මහවැලි වලවේ මිනිකැට වතුරේ හිම දුකුල තලනා සිත भव अपराजित तिरिनि विराजित भव अपराजित विजय भूमि लङ्का Yeah. අරයන වැතල ජල කඳ පත්වියුමෙන් ඔබනා සාගර අරයන වැතල ජල කඳ පත්වියුමෙන් ඔබනා ගල්කුළු දෙපළුව සංහි विराजराजित विजयभूमि මත මල්වරුසා වසිනා තුන්දෙර දියලොම දෙල්වන හිත මත මල්වරුසා වසිනා ලෙන්දුර රැක හිඳ අප්සර පිරිවර මල්සර වන්දිනා ශ්‍රීදර අමර සීටි ප්‍රනාන්දු ගුවන් විදුලි ගායකයෙකු ලෙස ගැයූ පළමු ගීතය 1946 දී ගැයූ සවස් කළ ඇලේ හමන මදනලේ ගීතය බව සුනිල් ආරියරත්නයන් පවසනවා. එහෙත් ඔහු ජනප්‍රිය වූයේ ඒ වසරේදීම සූර්ය රාණී සමග ගැයූ මේ ගීතයෙන්. ඒ ගීතය රචනා කළේ එකල ගුරුවරයෙකු වූ ආර්.එන්.එච්. පෙරේරා මහතා. එම ගීතය සංගීතවත් කළේ බී.එස්. පෙරේරා සංගීතවේදියා විසින්. සැබවින්ම සඳහන් වන ආකාරයට මෙය 947 දී පටිගත කොට තිබෙනවා. දුවන්නේ අනේ බා ඔයා සොයා ගොතින් කෝටු කඩාලා උදා උදා කැබලි සුදින් මෙහිගෙන ඇවිල්ලා කසේ මුදුන් අත් උදින් කෝටු තබාලා ඒ පටන් සවස පුරා දමා කුඩා සියසේ වසන්නේ මගේ දයාව බිරිඳ නිතර එය තරසන්නේ යහන සදන්නේ අගේ මතයි ලදරුවනේ තෙලුක දන්නේ නේ බාලලා මුන්නේ මගේ කුඩා නිරත කඩා විවරොද වන්නේ මාපියන් සෙනෙවිතේ සම දරුවන්ට මමා ඔබෙන් අපට නැති මිහිපිතින්ට ආවෙලා මේ අප වෙත දිවි රැක ගන්නා නමා යදින් දෙන්න පුතේ මෙතන රඳන්තා මානව ප්‍රේමය සම්පූර්ණ වන්නේ ඒ තුල මෙත් කරුණා මුදිතා උපේක්ෂා යන ගුණ හතරම අන්තර්ගත වන විටයි එවිට අපගේ මානව සබඳතාව කිසි ලෙසකින්වත් වරදින්නේ නැති දෙයක් බවට පත්වනවා සියලු සත්වයාට මෛත්‍රිය දැක්විය හැක්කේ නම් ඔවුන්ගේ දුකෙහිදී කරුණාව දැක්විය හැක්කේ නම් ඔවුන්ගේ සැපතෙහිදී සතුටු විය හැක්කේ නම් ඔවුන් හැමදෙන වෙත මැදාත් සිටින් ඉවසිය හැකිනම් ඊටත් වඩා හොඳ ජීවන ප්‍රතිපදාවක් තවත් කොහෙද? W.A. අබේසිංහ ගීපද රචකයා තමයි එසේ ලියන්නේ. ඒ ඔහුගේ ලිපියක. ඒ කරුණ උපුටා ගනිමින් ප්‍රේමය ගැන කතා කරන විට බඹරා, මී මැස්සා, මී පැණි, මල්රුන් අපට නිබඳව සිහි වෙනවා. රෝහණ බැද්දගේ කලාකරුවා නම් තම ගායන වෘන්දයක් සමග ගැයූ මේ ගීතය අනිවාර්යයෙන් ඔබේ සතුටට හේතු වනවා ඇති. ඉඳලයි ආවේ කොහොමද බඹරි දුක පිරුන් ගන්නේ වලු මල් නොතලයි අපිරුන් ගන්නේ බුම් බුම් බුම් බුම් බුම් බුම් Eu a minha me. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබල විශ්ව මధుර විශ්ව මధుර පන්සල් යන්නේ බුදුමදින්නයි බුදුන් වඳින්නේ මිත් වඩවන්නයි මුළු ලොවම විශ්ව ගම්මානයක් වූ කල අප